ස්වදේශීය රටා අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කිය වූ ස්වදේශීය රටා ස්වදේශීය රටා තේමා වූයේ විශ්වයේ රටා කලාවට නැගූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවීම යන්නයි විශ්වයේ රටා යලි කිය වූ එම නැත්නම් විශ්වයේ රටාවන් පිළිබඳව කවියෙන් ලියූ සේකර මහගම සේකරන්ගේ කවියක් ඇසුරුනුයි ඒ තේමාව අපි නිර්මාණය කරගත්තේ 1929 අප්‍රේල් 7 වෙනිදා ඉපිර 1976 ජනවාරි 14 වෙනිදා මියගිය මහගමසේකර නැමැති ප්‍රවීණ ගේය කාව්‍යකාරයාණන්. ඔහුගේ 33 වන කුඩාන් ස්මරණය තව දින දෙකකින් එළවෙනවා. ඔහුගේ ප්‍රමුණ ප්‍රමුඛ නිර්මාණ සගයා වූ ආචාර්ය පණ්ඩිත W.D. අමරදේවයන් සුසන්යෝගය ලංකාවේ ගීත සාහිත්‍යයේ ගීත කලාවෙහි ස්වර්ණ වර්ණ මුද්‍රාවක් නිර්මාණය කළා. ඒ නිර්මාණ වංශාවලිය පිළිබඳව අද ස්වදේශ රටා අමරසේකර ගී පොතයි මේ විතයි. ලාංකීය ජන සවන් අතරට සංගීතේ ගීතයේ පළමු මිහිරි ස්වර ලංකල සිංහල ස්වදේශීය සේවයෙන් අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන ස්වදේශීය රටා අනුරව කොරලවැල්ල ශ්‍රී සද්ධර්මෝදය විද්‍යාලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇල්බර්ට් පෙරේරා කුඩා කල සිටම සංගීතයට ලැබි දරුවෙක් විය. ඔහුගේ පියා වයලීන අලුත්වැඩියා කිරීමට මෙන්ම අලුතින්ම වයලීන හැදීමටද දක්ෂය. සිය පියා දවසේ වැඩ කර යුතු අහවර වී හැන්දෑවට වයලින් වාදනය කරමින් ගී ගැයීමට හුරු වී සිටියේය. පුංචි ඇල්බර්ට් පෙරේරාට සංගීතය ඉගෙනීමට දැඩි ලෙස යොමු කළේ ඔහුගේ පියා මෙන්ම වැඩිමල් සොහයුරාය. ඇල්බර්ට් පෙරේරාට උපන් දිනයක් තා පියාගෙන් වයලීනයක් තෑගි ලැබින. ඇල්බර්ට් පෙරේරා කුඩා කල සිටම සංගීතය නිසා අවට ගම්වල ප්‍රකට විය. ඔහු දක්ෂ වයලින් වාදකයෙකු වන බවට කුඩා කල සිටම ඉඟිපල කළේය. Thank you. 1953 දී රතන්ජංකර් පඬිතුමා ඉන්දියාවේ සිට මෙරටට පැමිණියේ ගුවන්විදුලියේ ශිල්පීන් ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණයක් සඳහාය. ඒට ඉදිරිපත් වූ ඇල්බර්ට් පෙරේරා පිළිබඳව මුල්ම තක්සේරුව ලබා දෙන රතන්ජංකර් පඬිතුමා ඔබ තමයි ලංකාවෙන් බිහිවන විශිෂ්ටතම ගායකයයි කීවේය. Thank you. ඇයි කරේ යමෙක් ආලේ ඇයි කරේ යමෙක් ආලේ 1953 දී ශිෂ්‍යත්වයක් ලබා උත්තර ಭಾರತೀಯ වාග්ධාරී සංගීත හැදෑරීමට ඉන්දියාවට යාමට ඔහුට වාසනාව උදා විය. ශිෂ්‍යත්වය ලබා ඉන්දියාවට යාමට පෙර සරච්චන්ද්‍රන් මුණගැසුණු ඇල්බර්ට් පෙරේරාට මහදුරු සරච්චන්ද්‍රන්ගෙන් ජීවිත ගමන වෙනස් කළ හැකි උපදෙසක් ලැබිණි. ඔබ කවදා හරි ලංකාවේ විශිෂ්ට සංගීතඥයෙක් ගායකයෙක් වෙනවා. ඒ බවට ලකුණු ඔබ පහල කරලා හමාරයි. ඔබගේ ඔය ඇල්බර්ට් පෙරේරා නම වෙනුවට නම වෙනස් කරගන්න. ඔබ අමරදේව නමින් මින් ඉදිරියට පෙනී සිටිය යුතු යන්නයි. එතෙක් පටන් ඔහු WD අමරදේව විය. අමරකෝන් හා සුනිල් ශාන්තයන් මෙරට සිංහල සංගීත ලකුණ සොයාගිය සංගීතඥයින්ය. මෙරටටම ආවේනික සංගීතයක් සොයාගිය ඔවුන් විවිධ අත්හදා බැලීම් කරමින් සිටියේය. දේශීය සංගීතයේ සොයමින් සිටි ආනන්ද සමරකෝන් පළමුව ස්වතන්ත්‍ර තනු නිර්මාණය කළේය. පසුව ඒ මඟ ගියේ සුනිල් ශාන්තය. මේ දෙදෙනාම ගිය මඟ යන තවත් සංගීතඥයෙක් බිහිවන්නේ මේ අතරතුරය. ආනන්ද සමරකෝන් හා සුනිල් ශාන්තයන් හදාදුන් මගේ යමින් දේශජ සංගීතයේ ආත්මය අල්ලා ගන්නට සමත් වූ සංගීතඥෙක් බිහිවිය. ඒ WD අමරදේවයන්ය. වැලි තල අතරේ හිමිත වස්නා වැලි තල අතරේ හිමිත වස්නා මේ රංගන නදියේ කයා හිත වැඩ සිට බුදු උදා තිලෝහිමි මොක්සුවලද මොහොතේ සමාධි භාවනා ඉගෙනීම අවසන් කර ගුරුවරයෙකුසේ සේවයට යාමේදී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන්ගේ දේශනිකට සවන් දීමට අවස්ථාව ලැබුණා. ගීත රචකයෙකු වීම තම ජීවිතයේ එක් අරමුණක් ඉෂ්ට වීමක් යයි ඒ මහතා එහිදී සඳහන් කළේය. මාද ගීත රචකයෙකු වුවහොත් මැනවයි මට නිකමට සිටින. මහගමසේකරගේ ගීත නැමැති ගී පොතේ එන පෙරවදනක මහගමසේකර එසේ සටහන් කළේය. හිතන්නේ කලා මාධ්‍යයන් වශයෙන් විවිධ වුණත් කලාකරුවා කියන පුද්ගලයා කරන්නේ එකම වැඩක්. එකම කාර්යයක්. ඒ කියන්නේ සබාගේ හිතේ තියෙන යම් කිසි වින්දනයක් අනුන්ට ඉදිරිපත් කළා. ඒ අනුන්ගේ හිතෙත් ඒ වගේ වින්දනයක් ඇති කරලා යම් කිසි රසයක් ලබා දීම. ඉතින් එතකොට එක් එක් කලාකරුවෝ මේ වින්දනයක් ලබා දීමේදී එක එක වාද්‍ය පාවිච්චි කරනවා. 1929 අප්‍රේල් 7 වෙනිදා වදාවානේදී උපත ලද සීකර පාසල් ගියේ වදාවන් රජයේ පාසලටයි. කුඩා කල ඉගෙනගත් කාලේ ඔහු පන්තියේ කැපී පෙනෙන ශිෂ්‍යෙක් වූයේ ගායනීට හා චිත්‍ර ඇඳීමටය. ඔහු පොතපත කියවීමට උනන්දුවක් දැක්වුවද කවි ගීත ලිවීමට ඔහුට උනන්දුවක් නොවිය. සීකර පිළිබඳ මතකය අවදි කරන්නේ ඔහුගේ සමකාලීන පාසල් මිත්‍ර ප්‍රකට ලේඛක කේ ජයතිලක මහතා. ඒකම ඉතාම දක්ෂ ශිෂ්‍යයෙක්. හැබැයි පන්තියේ හිටපු ඒ පන්තියේ හිටපු දක්ෂම ශිෂ්‍යයා ඔහු නොවේ. නමුත් කවදාවත් දෙවෙනි තුන්වෙනි ස්ථානයෙන් පල්ලෙහාට ගියේ නැහැ. නමුත් අපේ පන්ති වල පළවෙනි තැන්ගත්තු අය කොහෙද කියලා අපි දන්නේ නැහැ. අදත් ඒකර ඒ කාලේ ගීත රචනයට නෙමෙයි කිසිම ලිවීම පිළිබඳ ප්‍රදර්ශනය කළේ නෑ දක්ෂතාවක්. සේකර කුඩා කල තරමක් දඟ ශිෂ්‍යෙක් පමණක් නොව ඔහු වඩාත් දක්ෂතා පෙන්වුවේ ගී ගායනයට හා චිත්‍ර ඇඳීමටය. ඔහු දක්ෂ ශිෂ්‍යයෙක් ඉතා විශේෂයෙන්ම ඔහුගේ දක්ෂතාව කැටි පෙනුනේ චිත්‍ර සඳහා හා ගායනය සඳහා. ගායනය සඳහා කොයිතරම් දක්ෂකමක් පෙන්වද කියතත් මම හිතන හැටියට මුළු පළාතෙන්ම 1930 ගණන් වල අගභාගයේදී මුළු පළාතෙන්ම පළමුවෙනි වරට ගුවන්විදුලියට පැමිණ පද්‍ය ගායනයක් කළේ ඔහු තමයි. ඔහු ගායනා කළේ පද්‍ය පන්තිය මැලේරියාව පිළිබඳව මට අර දෙකක් පොත්යෙන් මතකයි. මැලේරියාවෙන් අද දම හෙළ දීපේ පෙළෙහි වැඩිමෙන් මధుර වේකුගේ සාපේ නෝ. ඕකෙන් තමයි පටන් ගත්තේ. ඔහු තා විශාල වශයෙන් පොතපත ගියුවා. අපි කීප දෙනෙක් එකතු වෙලා මේ කාලේ පොත්පත් සුලභව තිබුණේ නැහැ. ඉතාම කුඩා පුස්තකාලයක් තිබුණේ. තනි අල්මාරියක්. ඒක මම හිතන්නේ පොත් 200කට වඩා තිබුණේ නැහැ. ඒකේ තේරම වැඩි හරියක් යුද්ධ ප්‍රවෘත්ති තිබුණේ. යුද්ධ ප්‍රවෘත්ති ඇතුළුව අපි ඒ තේරම මුළු අල්මාරියම අපි ඉවර කරලා තිබුණේ. ඊට පස්සේ අපි එකතු වෙලා කුඩා සමිතියක් වගේ අපි දෙතුන් දෙනා එකතු වෙලා එක එක තැනට ගෙදරවල් වලට ගිහින් පොත් එකතු කරගෙන ඇවිදින් ඇවිදින් කියවලා ආපහු බාර දෙනවා. අපි එක්කෙනෙකුට එක්කෙනෙකුට පොතක් හම්බ වුණාම ඒ තුන් හතර දෙනාම ඒක කියවලා තමයි ආපහු අයිතිකාරයාට යන්නේ. ඒත් කාලේ සීදාර්ථ දිසෙනගේ පොතපත ගොවියෝ පවා ඉතා බහුල වශයෙන් ඒ ප්‍රදේශයේ ඒ කියෙව්වා. සේකර අපි හැමදෙනාටමත් වඩා කියවීමේ ඉතාම දක්ෂයෙක් වුණා. මට මතකයි මගෙන් එකවරක් සදල් පිළිරුව කියන පොත පිට වුණ අලුතම ඒ සති කිහිපයක් ඇතුළත ඔහු හවස ඉල්ලගෙන ගියා පහුවදා ගෙනත් බාර දුන්නා. මට සැක හිතුණා මෙයා කීවලද කියලා. නමුත් මං අහපු ප්‍රශ්නවලට ඔහු හොඳින් පිළිතුරු දුන්න නිසා නිසකයන්නේ පොත්ත ඒකාන්තයෙන්ම සීවල තිබුණු බව පෙන්න හතර සමහර ඇතම් කොට අටපාඩමින් පවා කියේවා. පාසල් අධ්‍යාපනයෙන් පසු 1950 දී නිට්ටඹු ගුරු විද්‍යාලයෙන් ගුරු පුහුණුව ලැබූ ඔහු 1952 දී සිංහල භාෂාව පිළිබඳ පළමු පන්තියේ සාමාර්ථයක් ලබා පිටව රාජගිරිය හේන්ද්‍රා විතරණ පාසලෙන් ගුරු සේවයට එක්විය. හේව විතරණ විද්‍යාලයේ උගන්වමින් සිටියේදී පාසලේ දරුවන් සම්බන්ධ කරගෙන ඔහු ගීත නාටකයක් නිර්මාණය කළා. ඒ 1959 දී. ඒ නැරඹීමට ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා කර තිබුණේ මහාචාර්ය සරච්චන්ද්‍රන්ටය. එම නාට්‍ය නැරඹීමෙන් පසු සරච්චන්ද්‍රන් සේකරට ලිපියක් කිවිය. 1959 මාර්තු 13 වෙනිදා හිතවත් මිතුර ඔබ එවූ ලියුම අද ලැබුණා. ස්වර්ණලතා නාට්‍ය බලා මට ඔබ සමග වචනයක්වත් කතා කරන්න බැරි වුණේ වහා යන්න සිදු වූ නිසායි. ආධුනික නළුනිලියන්ගේ රැඟුමක් වශයෙන් එය ප්‍රශංසාවට භාජනය විය යුතුයයි මට සිතුණා. ප්‍රතිභා ඇති නළුනිලියන් මෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් එතරම් අංග සම්පූර්ණ නිෂ්පාදනයක් බලාපොරොත්තු වීම වැරදි. නාට්‍ය සන්දර්භය ගැන ඔබ සමග කවදා නමුත් සාකච්ඡා කරන්නට කැමැතියි. මේ විෂයෙහි ඔබ දරන ව්‍යායාමය සාර්ථක වේවායි පතමි. හිතවත් සරච්චන්ද්‍ර සිනමාව වේදිකා නාට්‍ය ගුවන්විදුලි ගීත හා වැඩසටහන් නෑමුල් නිර්මාණකරුවන්ට ගර්භණී සමයක් විය. හෙන්රි ජයසේන, ගුණසේන කලපති, දයනන්ද ගුණවර්ධන වැනි යථාර්ථවාදී නාට්‍යකරුවන්ද ඩී.බී. නිහාල්සිංහ, සුගතපාල සෙන්වත්යාපා, දයනන්ද ගුණවර්ධන, ධර්මසේන පතිරාජ වැනි නිර්මාණකරුවන් සිනමාවට පිවිස සී නිර්මාණකව හදා වඩා ගන්නේ මේ සමයය. මඩවලේ ස්වත්නායක ධර්මසිරි ගමගේ ආනන්ද සිරිසේන, සුගතපාලද සිල්වා, ප්‍රේමසිරි කේමදාස, සෝමදාස ඇල්විටිකල, ෂෙල්ටන් ප්‍රේමරත්න, මහගමසේකර, WD අමරදේව වැන්නවුන් පැතිරුණු විවිධ නිර්මාණ ක්ෂේත්‍රවල නවමු අත්හදා බැලීම් රසක් සිදු කිරුණු යුගය මෙයම විය. 60 දශකයේ විවිධ කලාක්ෂේත්‍රවල නැගීම සනිටුවන් කළ යුගයක්ම විය. සිය වෘත්තීන් අතහැර පූර්ණ කාලීන නිර්මාණකරණයට බොහෝ පිරිසක් එක්වන්නේද මේ යුගයේය. මහගම සීකර අමරදේව නම් යුගල බිහිවන්නේද මේ සමයේය. එදස්මසේ හැට එකේදී ගුවන්විදුලි වැඩසටහන් උපදේශක මණ්ඩලයේ සමාජිකෙක්ව සිටි මාචාර්ය සරච්චන්ද්‍රන් මහගම්සේකර කැඳවා යෝජනාවක් කළේය. දැන් ඉතින් අමරදේවයි සේකරයි ගුවන්විදුලි ඉන්න නිසා අලුතින් ගීත නිර්මාණ ටිකක් කරමු. ඒ යෝජනාව අනුව යමින් මදුවන්ති වැඩසටහන ගුවන්විදුලියේ ආරම්භ කරන්නේ අමරදේවයන් හා මහගමසේකර නම් වූ විශිෂ්ට නිර්මාණකරුවන් දෙදෙනාගේ එකතුවෙනි මදුවන්ති සිංහල සුභාවිත ගීතයේ අමරණීය මන් සලකුණක් විය. මල ඉර බසිනා හැඳ යාමේ ඔබගෙන් අඳුරට ඉදදී අඳුරේ තැඟවි ගීත සාහිත්‍යයේ වර්ධනය ආරම්භ වුණු යුගය හැටියට මට හිතෙන්නේ පහදවසේකද මහා එක්ව ඒ වගේම මට මතකයි ගුවන්විදුලි සංස්ථාවේ එවකට අපහා එකට බැඳී කටයුතු කළ මගේ මිත්‍ර එච්.එම්. ගුණසේකර බඳු ඒ ශිල්පීන්ගේ සහයත් එක්ක මම හිතනවා මේ මදුවන්ති ගී සරණිය දෙයක්නවා. ස්වකීය කලාව කෙරෙහි අතිශයින්ම ආසක්ත වූ මහගමසේකර අප රටේ වඩාත් ප්‍රකට වන්නේ ගීත රචකයෙකු ලෙසටයි. කලාකරුවෙකු ලෙස ඔහු සිය පණිවිඩය ජනතාව වෙත ගෙන ගිය ප්‍රකට මාධ්‍ය වූයේද ගීතයයි. සේකර සිංහල ගීතය තුල විප්ලවීය චරිතයකි. ජනප්‍රිය ගීතය ඔහු විසින් බුද්ධිප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කරවීය. සේකර අමරදේව කල්යාණ මිත්‍ර සුසංයෝගයේ එහි ප්‍රතිඵලයක් විය. පසුව එකී බුද්ධිප්‍රිය ගීත මාධ්‍ය අතිශය ජනප්‍රිය කලා මාධ්‍යයක් කරන්නට ඔහු සමත් විය. ප්‍රකට සාහිත්‍යවේදී W.A. අබේසිංහ සූරින් සේකර දකින්නේ එපරිද්දෙනි. ඕනම කලාකෘතියකට යම් ප්‍රමාණයක අත්දැකීමක් පදනම් වෙනවා. ඉතින් ඔය ගීතයකට නම් ඊටම සුළු අත්දැකීමක් වෙන්න පුළුවන්. දැන් නව කතාවක විශාල ජීවිත ප්‍රදේශයක් විශාල ජීවිත අත්දැකීමක් පදනම් වෙනවා නමුත් ගීතයක් වගේ දෙයක චිත්‍රයක් වගේ දෙයක ඊටාම සුළු අත්දැකීමක් වෙන්න පුළුවන්. සමහරට නම් දියැලක් දැකලා හිතේ ඇති වෙන සන්තෝෂයක්. එහෙම නැත්නම් දුප්පත් ධමයක් දැකලා හිතේ ඇති වෙන කනගාටුවක් වගේ දෙයක් වෙන්න පුළුවන් ඒ අත්දැකීම. ඒ සමහරට ඊටාම සුළු අත්දැකීමක් වෙන්න පුළුවන්. නමුත් හැම හොඳ ගීයකම යම් කිසි වින්දනයක් තියෙන්න ඕන. ඒ වින්දනේ එන්නේ අත්දැකීම් ඉදිරිපත් කිරීම මගින්. ප්‍රවීණ ගේ පද රචක මහගමසේකර ඉවත මුවාවේ ඉඳගෙන හිත පීරනවා අනත මුවාවෙන් ඉඳගෙන කලු පල දෙනවා දීප සංගරේ කාවෙන් මූල වලනවා වලාකුලෙන් අහස් කරේ අන්තිමට වදිනවා පැතිවිදහා මුකුළු කරනවා සුලං රොදින් ඇදී ඇදී ඇඟේ වෙලෙනවා ගහකොළ දෙලෙන සාලෙට රහස් කියන හට දිවෙනවා මේක මැදි විසුරියනේ නට දිවෙනවා සීතල පොද වරුසාවෙන් කුතුම් සරනවා ඇල දොළ දල් ඇදහේ benimle benim. ලාංකීය ජන සවන් අතරට සංගීතේ ගීතේ පළමු මිහිරි ස්වර ලංකල සිංහල ස්වදේශීය සේවයෙන් අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන ස්වදේශීය රටා කවියේම සොහොයුරෙක්යයි කිව හැකි තරමටම ඒ දෙක අතර දැඩි සම්බන්ධතාවයක් ඇත. කවියට මෙන්ම ගීතයටද කිසියම් කාව්‍යමය කල්පනාවක් වස්තු විශේෂ වෙයි. ගීතයේ මෙන්ම කවියද ශබ්ද රසෙත් අර්ථ රසෙත් සංකලනයකි. එහෙත් එක කුස ඔත් සොහොයුරන් දෙදෙනෙකු අතර වුවද එකිනෙකාට වෙනස් ගතිගුණ ඇත්තාක් මෙන් ගීතයට හා කවියටද ආවේනික විශේෂතා සහ සීමා ඇත. කවිය කියවා රසවිඳිය යුතු අතර ගීතය අසා රසවිඳිය යුතුයි. කවිය කීපවරක් වුවද කියවිය හැකි නමුත් ගීතය ඇසින්නේ එක්වරක් පමණි. කවියේ මෙන් නොව ගීතයේදී ශබ්ද රසය බෙහෙවින් ඉස්මතු වී සිටේ. අත්දැකීම් ප්‍රකාශ කිරීම සඳහා වචන ප්‍රයෝජනෙට ගැනීමේදී කවියාට තරම්වත් නිදහසක් ගීත රචකයාට නැත. ඊටම සුළු වචන සංඛ්‍යාවකින් තම අත්දැකීම් කියාපෑමට ඔහුට සිදුවේ. කවියේදී බොහෝ විට දුර්ගුණයක් වන පුනරුක්තිය ගීතයේදී අත්‍යවශ්‍ය අංගයක් වේ. ගීත නිර්මාණයට අදාළ වන මූලික රීතීන් මහගමසේකර විසින් වටහා ගන්නා ලද්දේ එපරිද්දෙනි. මහගමසේකර චිත්‍රපට ගණනාවකට ගීත රචනා කළේය. සාරවිට ආදරයයි කරුණාවයි ගැටවරයෝ වන්සලු පරසතුමල් වෙස්කත්තෝ සත්සමුදුර බෙනරමලේ දෙසතුරු සිරිත ඔහු ගීලී වූ චිත්‍රපට අතර ප්‍රකටය. වන්සලු චිත්‍රපටය නිර්මාණය කළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් 1977 වර්ෂයේදී. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ W.D. අමරදේවයන්. චිත්‍රපටයේ ගීත නිර්මාණය පැවරුණේ මහගම්සේකරටය. මේ චිත්‍රපටයේ කතාව ලියූ P.K.D. සෙනවිරත්නන්ගේ මතය වූයේ චිත්‍රපටයට උචිත ගීත නිර්මාණය සඳහා චිත්‍රපටයේ රූගත කිරුණු අඹේපුස් සිටම ගොස් ගීත රචනා කළ යුතු යන්නයි. කතිකා කරගත් පරිදි ගමන සිදුවේ. අඹේපුස්සට නුදුරු ගමක පිහිටි ගල් කුලින් හා නිල් තුරුලියන්ගෙන් සැදී උස් කඳු මුදුනක් විය. සේනාසනයක පවතින ශාන්ත ස්වභාවය එහි විය. කඳු බැවුමේ ගල් තලාවක ඔවුන් දෙදෙනා තනි විය. සේකර වීතෙලියු කරදාසිය අමරදේවයන්ට දුන්නේය. ඔහු නිශ්ශබ්දව ඒ කියවන්නට විය. සේකර නිහඬව බලා සිටියේය. ටික වේලාවකින් අමරදේව සර්පිනාව වාදනය කරමින් ගීතයට තනුව යෙදීමට පටන් ගත්තේය. ඔහුගේ අදහස් අනුව ඇතැම් ගීත පාදයක දිග අඩු වැඩි කිරීමට සේකර කැමති විය. සේකරගේ අදහස් අනුව ඇතැම් පාදයක තනුව වෙනස් කිරීමට අමරදේවයන් කැමති විය. ගීතයට තනුව යොදා අවසන් කොට සර්පිනා වාදනය කරමින් අමරදේව එය ගායනා කරන්නට විය. ගීත රචකයා, සංගීතඥයා සහ ගායකයා යන තිදෙනාම ඒකාත්මික වන දුර්ලභ අවස්ථාවක ඒ සොඳුරු ගීතයේ බිහිවිය. ගෙවම් නිව මට එක්තරා අවස්ථාවක එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට යන්න සිද්ධ වුණා. ඒ වෙලාවේදී මම මේ අහස්‍යානාවෙන් ඉතා ඉහළින් යනකොට කවුළුවෙන් පිටට බැලුවාම මට පෙනුනේ විශාල මේ ආකාශයේ පුරාම සුදු පුළුන් ඇතුළේ විශාල වලාතට්ටුවකින් වැහිලා තිබෙනවා. ඉතින් ඒ වෙලාවේ කොච්චර සාන්ත දර්ශනයක්ද තියෙනවා නම් මට ඒ අවස්ථාව හිතුණා ඉස්සර මේ මහ රහත්වරු අහසින් වඩින කාලේ යන්න ඇත්තේ මේ වගේ මාර්ගයක නේද කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම ඔය ගීයේ තියෙන වලා අතුල කඳු වැටි අතරේ මහරහතන් වැඩිමග ඔස්සේ කියන පාද දෙක දීපාද දෙක මගේ හිතට ආවේ ඒ අවස්ථාවේ මහරහතුන් වැඩිමග ඔස්සේ වලා අතුල කඳු වැටි අතරේ ඉතින් මේක තව ටිකක් තියෙනවා සමනල කන්ද ගැන සඳහන් වෙලා. ওই සමනල කන්ද කියන එකත් මා කුඩා කාලේ ඉඳන්ම අපි ගෙදර මිදුලට දැස්සම නිතරම පේන තියෙන දෙයක්. උදේ සවහත් මම නිතර දකින්න දෙයක් සමනල කන්ද ඈතට නිල් පාට කන්ද වැටිය. ඉතින් රැට මිදුලට බහලා බැලුවත් පේනවා මේ යන්තම් ආලෝක ධාරා මේ සමනල කන්ද වැහිලා තිබෙනවා. නිවන් දොරට මඟ පානා කියලා වචනයක් තිබෙනවා මේකේ. මේ කන්දේ හැඩය දිහා බැලුවහම පේන්නේ කන්ද ත්‍රිකෝණාකාර වගේ උඩට ගිහිල්ලා අහසට ඇට යොමු කරනවා ගැටියක් තිබෙන්නේ. නිවන් දොරට මඟ පානා සමනොල් රන් කොට උනේ බඳ වියන් සේ අලුමුවලා රන්සලු පැටලේ සෙරි ගුණසිංහ සත්සමුදුර චිත්‍රපටය නිර්මාණය කළ 1967 දී සිය කතා තේමාවට ගැළපෙන ලෙස ප්‍රබල ගීත නිර්මාණයක් අවශ්‍ය විය. සිනමා රූපී ලෙස සමස්ත කතාසාරයම ඒ ගීතයට අන්තර්ගත යුතුව තිබින දීවර පරිසරයක් ජීවිත කේදවාචකයක් මහසයුරේ මනස්කාන්ත බව යටින් නැති ගැඹුරු අඳුරු රුදුරු බව එම ගීතෙන් දැනවිය යුතුව තිබිනා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ සෝමදාස ඇල්විටිකලය. ගීතේ රචනා කළේ මහගම්සේකරය. ගීතේ ගායනා කළේ අමරදේවයන්ය. පද රචනය, සංගීතය සහ ගායනය ඒ චිත්‍රපටයේ රූප රචනයේ මොනතරම් බැඳීමක් ඇති කළාද 1968 දී හොඳම සංගීත අධ්‍යක්ෂණයට, හොඳම ගීත රචනයට හා හොඳම ගායනයට සරසවි සම්මානය එම චිත්‍රපටය දිනාගත්තේය. සම්භාව්‍ය පද්‍ය රීතියට අයත්වන වචන පවා මෙම ගීතය සඳහා ප්‍රයෝගී කරගනිමින් චිත්‍රපට ගීත රචනයේදී පවා මහගමසේකර ස්වකීය ප්‍රබල කවිත්වය ප්‍රකට කළේය. සිනිඳු සුදු මුදු තලාවේ පිපෙන 1964 දී තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ ගැටබරේ චිත්‍රපටය සංගීත අධ්‍යක්ෂණය පැවරුනේ WD අමරදේවයන්ටය. එහි එන අදට ජනප්‍රිය මේ ගීතය රචනා කළේ මහගමසේකරය. ගීත නිර්මාණය වීමේදී බිහිවිය හැකි අපූර්ව නාද රටා පිළිබඳව පූර්ව වැටහීමක් සේකරට තිබින. ගත් වහරමින්ම පුරවහරද ඔහු මෙම ගීතය සඳහා ගැබ් කළේය. පාලෙවි ආවිලාසිතා දෙව්ලියන් නැවුරිලාසිතා लमे बलन सर्प वाला हर जमाला पागत लमे बलन में अट में अट अंदर जंगल बोल आ හතරෙන් ඇවිත් මෙහෙ නැද්ද යම් කෙනෙක් හතරෙන් ඇවිත් මෙහෙ නැද්ද යම් කෙනෙක් කන්න කන්න මාගේ රූපේ මං ෆොටෝජෙනික් නමද ගමද වයස ඒක පී ගමද වයසේක පිටුද විතරේ පතරේද වැටෙන කල් අනේ රැකනින්ද යන්නේ නිසා නැතිව දේශ සීමා අතික්‍රමණය කරන්නට ආන්න හැන්දෑවට කලින් එන්න චිත්තසේන අමරදේව සේකර චරිත ත්‍රිත්වය එකතු මුණගැසුණු නලදමයන්ති මුද්‍රා නාටකය අතිශය සිත් වශී කරවන්නක් විය. මේ ප්‍රතිභාපූර්ණ නිර්මාණ ශිල්පීන්ගේ එකතුව විශිෂ්ට නල දමයන්තිය මුද්‍රණ නාටකය ජාත්‍යන්තරගත කරන්නට පවා සමත් විය. නල කුමරුගේ ආකර්ශනීය දේහ විලාසයේ මෙන්ම කීර්ති කදම්බියද දමයන්ති කුමරියගේ ප්‍රේමාවන්ද සිතද සීරුවින් විවරණය කරන ගීතයක් එහි විය. ඇත කල්කර හිමව් අරලේ සිත චන්දන ලපාලු හෙවනේ සුලංගලේ පාවෙන් ඔබේ නාමයේ ඇත කනුකව හිමව් අරලේ සුදන ලපාලු හෙවනේ සුලංගලේ පාවෙන් ඔබගේ ඇස කඳු කර හිමව් අරනේ සිත චන්දන ලපාලු දෙවනේ සුලංගලේ පාවතින් ඔබේ නාමය මාගමසේකර යනු එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ වෙත් නොවේ කාව්‍ය ගීත නවකතා කෙටිකතා රචනය මෙන්ම චිත්‍ර ඇඳීමටද සේකර ප්‍රියකලය. සේකරගේ නිර්මාණ පරාසය පුළුල් කළ තවත් නිර්මාණයක් වූයේ ඔහුගේ නවකතාවක් ඇසුරු නිර්මාණය කළ තුන්මන් හන්දිය චිත්‍රපටයයි. ඒ 1970 වර්ෂයේදී මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේද ඔහුගේ කලන මිතුරු අමරදේවයන්ය. මටත් තේ ටිකක් තියන්න. මම බත් කෑවා. මේ ඉතුරු අයින් අච්චුකන්තරෝට ගිහිල්ලා දෙගෙන අපි දැන්නේ වලට සල්ලියක් දෙන්නේ නැති. කීයට කියලා එකක් කරපො. පින්කම කායයත් වේදන් කරන්නේ කවුරු? ආගේ උනම් මොකද බං? වැටේ හොඳට කෙරෙනවා. අයි කරන්නේ. ඒ වතුර එකක් ගේන්නද? ගේනවා ඉතුරු නැකත්. එක් එක් කලාවට එක් එක් මාධ්‍යයට අදාළ සීමාවල් එක් එක් මාධ්‍යයට අදාළ බරතල තිබෙනවා. සමහර විට කවියෙන් කරන්ට එකම අත්දැකීම වුණත් කවියෙන් ඉදිරිපත් කරනවට වඩා සමහර විට චිත්‍රයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න පුළුවනි. සමහර විට ඊට වඩා වෙන අත්දැකීමක් සංගීතයෙන් වඩා සාර්ථක විදිහට ඉදිරිපත් කරන්නට පුළුවනි. ඉතින් මේ සාහිත්‍ය මගින් වචන මගින් තමයි තුම්මං හන්දිය කියන පොත රචනා කළේ. තුම්මං හන්දිය නවකතාවේ හිඳි දිනි ගල් පර අතරේ සිනා කිසි සුදු පෙන පොකුරේ ගඟ ගලාවති සේකර අමරදේව ඇසුර අපේ මිත්‍ර රසිකයන් හැඳින්වුවේ දීපතයි ජීවිතයි කියලා. දීපත අනිවාර්යෙන්ම භාගවසේකර ජීවිත අමරදේව කියන පතන මා හිතනවා ඔබ මේ උරණ වෙන්නේ මේ ජීවිත ඊටාම උචිත පදයක් මේ සංගීතය නිර්වචනය කරන්නට. මේක මම පමණක් නෙවෙයි ෂෙලි නැමැති මේ කවියා නියතයි ඒකකව මත එපා යුග නයන ගී පොතයි යුග නයන ගී පොතයි රස ශ්‍රවණ නිවිතයි මා පතන ගී පොතයි මිහිතයි ඔබ සතුයි ගී පොතයි ජීවිතයි අවන් අල නැති දුරා ලවන් විත පුර පුරා වහත් බැල්මෙන් නුරා රහත් ගී කිය කියා කී කොටයි ලංකාවේ නිර්මාණය වූ ගීතයක් ලන්ඩනයේදී පළමු වර්ත ප්‍රචාරය වී ඒ ශ්‍රී ලාංකීය ශ්‍රාවකීන්ට අසන්නට ලැබුණු විරල අවස්ථාවක් සීකරහා අමරදේවයන්ගේ ඉතිහාස කතාවේ වේ. ඒ 1965 වර්ෂයේදී ඒ පොත ඉතාමත්ම රසවත් පොතක්. මෙහිදී අපට ප්‍රවීණ සංවේදන ශිල්පීන් කිහිප දෙනෙකුගේ නම් සිහිපත් කරන්නට වෙනවා. මෙතනදීත් මම හිතනවා අප මිත්‍ර එච්.එම්. ගුණසේකර මහතා වසර 1965 BBC ආයතනයේ සිට සංදේශය මෙහෙයවුවා. ඒ වසර 1965 වෙසක් දින ලන්දනයේ සිට ශ්‍රී ලංකාවට ප්‍රචාර කිරීම සඳහා වෙසක් ගීයක් රචනා කොට නිර්මාණය ඒ රන්දිදී අවලට සිද්ධ වුණා ඒ කාර්යයට සහභාගී වුණා ලීලා ගුණසේකර මහත්මයාත් එවකට අපහ එක්ව කටයුතු කළ ගුවන්විදුලි නිවේදන ශිල්පයේහි දුලබ ප්‍රතිභා ප්‍රකට කළ තිලක සුධර්මන්ද සිල්වා මහතා සුධර්මනු ලීලත් එක් වෙලා ශේකර ලවා මේගිය ලියවාගෙන මාලවා තනුගත කොට එංගලන්තයට යවුවා එංගලන්තයේ සිට ලංකාවට වෙසක් ගා විසාරේ. දහසක් සක්වල එක් මහසත් බුදු වෙසඟ වහන්සේගේ වාස් ලාවන්‍යයි සජීව භාවධ්වයයි සංයෝග වෙලා සිංහල ගීත සාහිත්‍ය එකඟ කළා පෝෂණය කළා මේ දුවයන් කිසිවකු මාහත් තෙන් කලබන් තුමන්හන්දිය චිත්‍රපටිය බලලා මට නොයෙක් රසිකයෝ ලියුම් එවුවා මේ ගැන වර්ණනා කරලා ඒ ගැන මේ ප්‍රශංසා කරලා ඉතින් එයින් එකක තිබුණා එක පුද්ගලයෙක් කියපු ලියුමක. ඉතින් එයා ගිහිල්ලා බොහොම ආසාවෙන් මේක බැලුවා. එයාගේ ඇසට කඳුළු විනුවා මේක බලනකොට ආදි වශයෙන් විස්තරයක් කියලා වෙලා තිබුණා. ඉතින් මම ඒ වෙලේ කල්පනා කළා අපිට කැමති මිනිස්සු ඉන්නවා. නමුත් අපි ඒගොල්ලෝ අඳුරන්නේ නැහැ. ලෝකෙ කොහේ හරි නැත්නම් ලංකාවේම විශාල ඈත පළාත්වල අපි කවදාකවත් මුණ ගැහිලා නැහැ. නමුත් මේ මිනිස්සු අපිට ආදරේ. අපි ඒ මිනිසුන්ට ආදරේ. අධ්‍යාත්මික වශයෙන් අපි ඒකට බැඳලා ඉන්නවා. නමුත් අපි කවුරුත් පුරුදු දන්නේ නැහැ. නන්නාඳුනනා ඔබගේ අත්තකුරින් කියලා ලියුම් මැරවි කියලා කිව්වේ. ඊට පස්සේම කෙනෙකුට ඉන්න ඊටාම හොඳ මිත්‍රයෝ, ඊටාම හොඳ අසල්වාසියෝ ඔහු වෙන්න පුළුවන් කවදාකවත් දැක්කේ නැත. දුක් නියක් නියනු මැනේ none ලාංකික ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම සංගීතඥයා වන්නේ පණ්ඩිත් අමරදේවයන්ය. ඔබේ සිහි දාවන්නින් පිරිපුන් විශිෂ්ටතම ගීපද රචකයාණෝ මහගමසේකරයන්ය. එදා 60 70 දශකයේදී මෙරට ගීත සාහිත්‍යකත පෝෂණය කරන්නට සේකර කළ මෙහෙවර හා ස්වභාවිත සංගීතයේ පෝෂණයට අමරදේවයන් කළ මෙහෙවරේ වටිනාකම ගිනිය හැකිද? සේකර අමරදේව සුසංයෝගය ස්වභාවිත ගීතේ හරහා ආනන්දෙන් ප්‍රඥාවට ශ්‍රී ලාංකීය ශ්‍රාවකයන් ගෙන ගියේය. නිදහසේ සර්ගරාජයට මාගේ දේශේ අවදි කරනු මැන විරාලනේ ගුවන් විදුලි ගීතය වේදිකා නාට්‍ය මුද්‍රා නාට්‍ය චිත්‍රපටයේ වැනි කලාංග රසක් පුරා පැතිරුණු ඔවුන් දෙදෙනාගේ નિસર્ગ ප්‍රතිභා මහිමය සැබවින්ම අසිරිමත්ය. සීකර හා අමරදේව මෙහෙවර බින්බින්ම ගත්තද එකට එක් කරගත්තද එය ලියා කියා නිම කළ නොහැකි වටිනාකම් සම්භාරයකි. නිදහසේ ස්වර්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ අසුන බසින වීරිය පිපුම් බව දෙසට නැට විදහා පිටපත නිෂ්පාදනය සහ කතනය හිමානන්ද රාජපක්ෂ නිදහස සල්ගලාජයක මාගේ දේශය අවදි කරනු නැග යානනේ වෙලා පෙරවරු 11 විනාඩි 1යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය